නමෝ බුද්ධාය. ඒ වාග්යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිත්‍රා ශ්‍රද්ධා රූපాయని ඔස්සේ මිලිඳු රාජ ප්‍රශ්නේ උතුම් සදාම් පිළිසඳර රැගෙන අද දවසේ අපි තාම දයාවෙන් මුණ ගැහෙනවා. මිලිඳු රජතුමාගේත් නාගසේන මහරහතන් වහන්සේගේත් මේ හුදෙක්ම ප්‍රඥාවන්ත ව්‍යායාමය නිසා ශාසන අභිවෘද්ධියයි සිද්ධ වූයේ අපට පහසු වැටහීමයි සිද්ධ වූයේ ඉතින් අද දවසෙත් ඒ පිණිස අපිට අවස්ථාව දෙනවා මහා සංඝරත්නයේ කරුණාවෙන් මේ කාරණා අහලා දැනගන්න අපට අවස්ථාව දෙනවා අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අපි පළමු කොට වන්දනා කරගෙන සාකච්ඡාව ආරම්භ කරමු විශේෂයෙන් අද දවසේ මේ උතුම් දහම් පිළිසඳර පිණිස සදැහැති දායකත්වයේ දරන්නේ කුරුණෑගල පදිංචි පින්වත් වෛද්‍ය නලින් ප්‍රියවර්ධන මහත්මයා අශිනි වික්‍රමසූරිය මහත්මිය මිතුරන් වන සමාධි තුඩුකල චමීරා ජයසිංහ සහ අසංක හේරත් යන පින්වත් සියලු දෙනා විසින් දායකත්වයේ දරන ඒ සදහැවතුන්ගේ පින්කමත් අපි අනුමෝදන් වෙලා මේ දහම් පිළිසඳර හොඳින් අනුමෝදන් වෙමුයි අපි ඔබට ඊටම දයාවෙන් ආරාධනා කරනවා. ඉතින් අද දවසෙත් මේ උතුම් සදහම් පිළිසඳර පිණිස අප කෙරෙහි අපමණ කරුණාවෙන් වැඩම කොට වදාළ පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය රත්නයන් වහන්සේ අවසරයි වැලිමඬ ශ්‍රද්ධාශීල අපේ පින්වත් ස්වාමින්දයන් වහන්සේ අපි හැමදෙනාම ගෞරවයෙන් වන්දනා කරගනිමු ස්වාමීනි අපගේ নমස්කාරය වේවා සාදු සාදු සාදු ස්වාමීනි අවසරයි ගියවර වැඩසටහනේදී ඔබ වහන්සේ අපිට කාරණා බොහොමයක් පැහැදිලි කරලා දුන්නා ස්වාමීනි අර වීරිය එවලේම අකුසලයේ පටන් ගත්ත තැන වීරිය කරනවාද එහෙම නැත්නම් වීරිය පිණිස පුහුණු වෙනවාද කියන කාරණාව ඔස්සේ දහම් කරුණු දිගින් දිගටම පැහැදිලි කරන්නට යෙදුණා. ඉතින් අද දවසෙත් මේ උතුම් මිලිඳු රාජ ප්‍රශ්නයේ සදහම් කාරණා ඔබ වහන්සේගෙන් දැනගන්න අපි සතුටුයි අවසරයි ස්වාමීන්. නමෝ බුද්ධාය. අපගේ ಪರම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්මයා මිලිඳු රාජ ප්‍රශ්නේ අපේ නාගසේන මහරහතන් වහන්සේ මේ දහම් කරුණු විස්තර කරන විදිය විස්මිතයි. ස්වාමීනි මහා බුද්ධිමය ව්‍යායාමයක් නේද? ඒ උන්වහන්සේගේ හද මණ්ඩලින් මේක තමයි අර මම කලිමුත් මතක් කළේ. චතුපටි සම්විදාලාභී රහතන් වහන්සේ නමකගේ තියෙන ස්වභාවය. එහෙමයි. ඊළඟට තමයි උචිත බව. ඊළඟට ධර්මයේ ඉස්මතු කරන බව. ශාස්ත්‍රුන් වහන්සේ ගුරු කොට තියෙන බව. ශ්‍රාවකත්වයේ සිටින බව. මේක මේ කරුණු දිහා බලනකොට නාගසේන මහරහතන් වහන්සේ අපූර්ව ධම් විග්‍රහයක් මේ කළේ. ඒ වගේ මේක ලස්සනයි ලස්සනයි කියලා ලස්සනකින්ම අවසන් කරන දෙයක් නෙවෙයි. ජීවිතේට ගොඩාක් ගලපා ගන්න කාරණාවක්. එහෙමයි. දැන් ගත්තොත් එහෙම ගිය පාර අපි කතා කළේ අර වීරිය කිරීම ගැන. එහෙමයි ස්වාමී. ගොඩාක් අය අපි හිතාන ඉන්නේ මේ වෙලාවට කරමු. එහෙමයි. මේ වෙලාවට එන විදිහකට මොහොන දෙමු. එහෙමයි. කියලානේ. නමුත් දැන් මේකෙන් තේරෙනවා අපි පරලෝකයේ පිණිස මේ ජීවිතේ යම් සූදානමක් වෙන්න ඕන. එහෙම නැත්නම් මරණ මංචකයේ පිණිස දැන් පුහුණු වීමක් තියෙනවා. ඒ වගේම තමයි රාගයෙන් පීඩා විඳිනවා නම්, ද්වේෂයෙන් පීඩා විඳිනවා නම්, මෝහයෙන් පීඩා විඳිනවා නම්, ඒ පීඩා විඳින මොහොත හැර අන්‍ය අවස්ථාවලදී යම් පුහුණුවක් ඕන. දැන් අපිට අසුභ භාවනාව හරි කළ යුතුයි කියලා හෝ මතක් වෙන්නේ රාගයක් ආවට පස්සේ. මේකට මෛත්‍රිය තමයි කියන එක මතක් වෙන්නේ දේශයක් ආව. දැන් පහුගිය කාලේ ලංකාවේ ඇති වුණ ස්වභාවයත් එක්ක මෛත්‍රිය කරුණා මෛත්‍රිය මොහොතකට නමුත් වාස්ප වෙලා ගියා. එහෙමයි ස්වාමීන් වහන්සේ. වාස්ප වෙලා ගියා. ඊට පස්සේ ආය හිමීට හිමීට තමයි මනුෂයාගේ සීහ පිහිටියේ. එහෙමයි. සීහිය පිහිටිය ටිකක් හිමීට හිමීට කල් ගිහිල්ලා. මේක කරුණාවෙන් යන්න ඕන, මෛත්‍රියෙන් යන්න ඕන. දැන් අපි වුණත් මේ ධර්මයේ දහම් කරුණු කියන්න ගත්තේ ඔක්කොම ටිකක් පස්සේ. එහෙමයි ස්වාමීන්. ඉතින් ඒ නිසා මේ ලෝකේ තියෙන එහෙම ස්වභාවයක්. එතකොට ගොඩක් අය මම හිතා මම කිව්වේ තරුණ ළමයි පුංචි අය කල්පනා කරන්නේ වයස දැන් සමහර තරුණ කෙනෙක් සිල් ගත්තොත් එහෙම කෙනෙක් අහනවා ඇයි ඔයා වයසට ගිහිල්ලාද? එහෙමයි ස්වාමී. ඔයා වයසට ගිහිල්ලාද? එහෙම නැත්නම් අහනවා ආ මහාන වෙන්නද? ඒ කියන්නේ ඒ වයසට එක සුදුසු නෑ වගේ. එහෙමයි. ඒ කුසල් ඉපදවීම වීරි කියන්නේ දැන් තරුණ ළමෙක් ඇස් දෙක පියාගෙන භාවනා කර කර හිටියොත් එහෙම අනේ මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා හිතයි. මේ කොල්ලගේ මනස වෙනස් වෙලාද මානසික බෙහෙත් අරන් දෙයි. එහෙමයි ස්වාමීන්. පුදුම සමාජයක්. ඊට පස්සේ වයසට ගියාට පස්සේ මේ මේ සෙට් එකට නම් අවසාන වෙන්නේ මොකක්ද දන්නවද? අර තියෙන උපමාවමයි. අර රතේ පාර වැරදිලා කරත්තයක් ගිහිල්ලා ගොඩාක් ඈත ගිහිල්ලා විෂම මාවතක ගිහිල්ලා. ඒ කියන්නේ ඉක්මනට එන්නත් බෑ. ගල්, ගොඩවල්, පඳුරු ආස්සේ, මුල් ආස්සේ එහෙම මෙහෙන් ගිහිල්ලා ඇලදොල ගංගා ආස්සෙන් එහෙම මෙහෙන් ගිහිල්ලා ගොඩාක් වැරදි පාරක ගිහිල්ලා කරත්තෙත් කැඩිලා. එහෙට යන්න එහෙටත් යන්න බෑ, මෙහෙටත් යන්න බෑ. ඊට පස්සේ වික්ෂෝපයටපත් වෙලා අර වෙලෙන්දා කල්පනා කර කර ඉන්නවා. එහෙමයි. ගොඩාක් වයසට ගිය අයට මරණ මංචකයේදී ওই ස්වභාවය තමයි තියෙන්නේ. ගොඩාක් මරණ මංචකේ ඉන්න මිනිසුන්ට කිය යුතු උපමාව මේ කරත්තේ කඩාගෙන වැරදි පාරක ගිහිල්ලා කරත්තේ කඩාගත්ත යන්නේනමක් නැති ආතප්පාතක් නැති ගල්කරුවාගේ ජීවිතය හා සමානයි. එහෙමයි. සිහි කරන්න කුසලයකුත් රැස් කරලා නැහැ. අනේ බලන්න මේ දුර්ලභව කලාතුරකින් මනුෂ්‍ය ජීවිතයක් ලැබෙද්දී දුර්ලභව කලාතුරකින් මනුෂ්‍ය ජීවිතයක් ලැබෙද්දී අනේ මේ මිනිස්යාට මේ මනස මේ ජීවිතේදීම සුගති අහිමි වෙලා යන හැටි. ඒ නිසා වතුර පිපාසය හැදුනට පස්සේ ලිඳ කනින්ට දඟලන්ට එපා. ඒතුට මේ පිපාසිතිය මැරිලා. ඊට පස්සේ බඩගින්නක් හැදුනට පස්සේ කුඹුරු කොටලා හිතහාන්ට වීගාන්ත කල්පනා කරන්න එපා. බඩගින්නෙන් ඉන්න කෙනා මැරිලා. ඊට පස්සේ යුද්ධයක් ආවට පස්සේ සේනාව පුහුණු කරලා යන්න එපා. ඒක උට අර සේනාව ආක්‍රමණය කරලා. ගොඩාක් දුරට ඒක තමයි වෙන්නේ. අවසාන කාලේදී පිළිම පෙන්නනවා කනට ගිහිලා පිරිච්චිනවා පිරිතක් අහලවත් නැහැ. මහන්සයා මරණ මංචකේ ඉන්න ලෙඩ්ඩුන්ට පිරිත් කියන්න යන්න කියලා අපිටත් කියනවා. ගිහිල්ලා මොනවද මහත්තයා කියන්නේ? ඇයි කියන්නේ මේ මිනිස්සු බුද්ධ බුද්ධ රත්නය ගැන දන්නේ නැහැ. ධර්ම රත්නය ගැන දන්නේ නැහැ. සංඝ රත්නය ගැන දන්නේ නැහැ. ගිරිමානන්ද සූත්‍රය ගැන අහලා නැහැ. කලින් පිරිත් අහලා නැහැ. අපි දැකලා තියෙන හොඳම යහපත් දෙයක් තමයි නිතර නිතර පිරිත් අහලා තියෙන ඊළඟට නිතර ධර්මය අහලා තියෙන බුදුගුණ ධම්ගුණ සංගුණ අහලා තියෙන අය මරණ මංචකයේදී මහත්ය සාමාන්‍ය ලෝක විවහාරයක් තියෙනවා ඒ තමයි මේ මිනිසයාගේ ඇහැ කන නාසාදිය මරණ මංචකයේදී අක්‍රිය වෙලා යනකොට අවසානයේ අක්‍රිය වෙන්නේ කන් දෙක එහෙමයි ස්වාමී එතකොට මේ ඇස් දෙක අක්‍රිය වෙද්දි, කය අක්‍රිය වෙලා යද්දි කන් දෙක බන තියෙනවා. එහෙමයි. සාමාන්‍යයෙන් වෛද්‍ය විද්‍යාවේ විවහාරයක් විදිහට ඒක තියෙනවා. එතකොට ඒ කන් දෙක වැඩ කරනවා. එතකොට කන් දෙක වැඩ කරන නිසා කියන දේ ඇහෙනවා. එතකොට දැකලා තියෙනවා සමහර අය පිරිත් කියලා ඉවර වෙනකොට අර ඔසවා ගන්න බැරි අත් දෙක මෙහෙම එකතු කරනවා. පුංචි සාදුකාරයක් වගේ එකක් දෙනවා. එහෙමයි. ඊළඟට පිරිච්චිල වෙන මෝනේ මොකක් හරි සොඳුරු දර්ශනයක් මූණෙන් පේන. ප්‍රසන්න භාවය. ප්‍රසන්න භාවය. එහෙමයි. ඒ වගේ තියෙනවා. ඒකට හේතුව තමයි ඔවුන් කලින් පිරිත් අහලා තියෙනවා. ඒ නිසා පිරිත් අහන්න, ධර්මය අහන්න, තුනුරුවන් ගුණ තේරුම් ගන්න ඒවට කලින්ම පුහුණු වෙලා තියෙන්න ඕන. සීලය ගැන. ඒකට ලෙඩ ඇඳේ ඉද්දින් අපිට වුණත් සී කරන්න පුළුවන්නේ ඔව් මේ උපාසක මහත්තයා නැත්නම් උපාසිකාව ඔබ මේ මේ විදියට සතර පොයේ සිල් ගත්තා. ඊළඟට ප්‍රධාන පොයවල් වලට උපෝසතී රැක්කා. ඊළඟට මේ විදිහට දන් දුන්නා. මේ විදිහට කුසල් කළා. නිතර ධර්මය ඇහුවා. ඔබ අහපු ධර්මයේ දැන් ඔබ තුලින් බලන්න. ඔබගේ ශරීරය දැන් අප්‍රාණික වෙලා ওই ශරීරේ මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා සිත සිතා ওই ශරීරය අත්හරින්න. එහෙමයි. කියලා කියන්න පුළුවන් නේ. එහෙමයි. එහෙම කියන්න නම් එයා ඒක අහලා තියෙන්න බෑ. එහෙමයි ස්වාමී. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගෙන ඉන්න මේ ලෙඩ ඇඳේ ඉඳන් පිරිත් ටිකක්වත් ගිහිල්ලා කියන්න අපහසුයි. ඔහු ඒක පුරුදු කරලා නැත්තම්. එහෙමයි ස්වාමී. එතකොට රාග දේශ මොහ ආදී කෙලෙස් යුද්ධයේදී කොහොමද මහත්මයා මට මුණ දෙන්නේ? නේද? ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න මේ දැන් දැම්ම මේ අතේ පහේ හයිය තියෙන කාලේ කල්යාණ මිත්‍රයෝ ඉන්න කාලේ අපිට මේ ධර්මය පුරුදු කරගatiya යුතුයි කියලා. ඒකට හොඳම උදාහරණයක් තමයි පසු පසුගිය කාලේ වෙච්ච කලබල. පසුගිය කාලේ ලංකාවට කලබලෙද්දී මිනිස්යාගේ හිත බයෙන් තැති ගැනීමෙන් වෙලිලා ගියා. බලන්න ඒ වෙලාවට ධර්මයක් සිහි වෙන්නේ ඔය ඈත මරණයක් ගැන අහද්දී මරණය තමා ඉදිරියට පෙනෙද්දී තමා මරණය තමා වට කරගනිද්දී කොහොමද මොහොන දෙන්නේ? කොහොමද ධර්මයක් සිහි කරන්නේ? කොහොමද ධර්මයක් සිහි කරන්නේ? ඉතින් ඒ නිසා දැම් දැම්ම පුහුණු වෙන්න වෙයි. නැත්තම් පස්සට නම් කල් දැම්මොත් අර පාර වැරදිලා ඈතකට ගිය කරත් කැඩිච්ච ගල් කරුවා වගේ විශ්වෝපිතපත් වෙලා ඉඳ සිද්ධ වෙයි. ස්වාමීනි අපි කිසියම් විදිහකට ප්‍රමාදයටපත් වෙලා ඉන්නවා නම් මේ මොහොතේම අපට සරණ සීලෙ පිහිටලා කටයුතු ආරම්භ කරගන්න ධර්මය ඇසුරෙන්න ස්වාමීන් අපිට අවවාද කරන සේක්ව. නෑ ඒක තමයි ඒකට තියෙන්නේ තමයි අර ඒකේ උපමාව තියෙන විදිහටම දැන් දැම්ම. තරුණ පිරිස, ළමා පිරිස, වැඩිහිටි පිරිස කාට හරි මේ මොහොතේ මේ මොහොතේ ඉඳලා හිතට අදිෂ්ඨානයක් කරන් සිල් ගුණ දන් රැකලා, දන් දීම් පුරුදු කරලා, පරණ වැරදි අමතක කරලා අලුත් විදියට ජීවිතය හදාගෙන යන්න. පුරුදු වෙන්න ධර්මය අහන්න ආස කරන්න. දැන් වැඩි ඕනේ මේ මිලින්ද ප්‍රශ්නේ උනත් මේ මුල ඉඳලා පිළිවෙලට ටිකක් අහගෙන ගිහිල්ලා ඒ ඇතිවෙන දහම් ප්‍රීතියෙන් මිලින්ද ප්‍රශ්නේ පොත් ටික කියවගත්තත් ලොකු දහම් දැනුමක් එනවා. එහෙමයි. ලොකු දහම් දැනුමක් එනවා. ඉතින් ඒකයි මහත්තයා අපි බලමු අද අවසරයි. අද කාරණාව අද කාරණාව අපේ මිලිඳු රජුරු දැන් ටිකක් වෙනස් මාර්ගයකට යනවා. එහෙමයි. ස්වාමීන් අර පහුගිය වැඩසටහනවල බොහෝ මේ ධර්ම කාරණාම විමසන්නට ඒද. ධර්ම කාරණා කියන්නේ අර නිර්වාණ මාර්ගය හා සම්බන්ධ දේවල් නේද? නිර්වාණ මාර්ගයේ දැන් මේ කියන්නේ මෙතෙක්ම තිබ්බේ නිර්වාණ මාර්ගයත් එක්ක සම්බන්ධයි. ආර්ය අෂ්ටාංග මාර්ගයත් එක්ක සම්බන්ධයි අහපු ප්‍රශ්න. එහෙමයි ස්වාමී. ඊළඟට සත්‍විස් බෝධිපාශික ධර්ම හා සම්බන්ධයි. එහෙමයි. දැන් මේකෙදීන් අහන අපුරු කාරණාව අහනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ ඔබ වහන්සේලා පවසන්නේ ලෝකෙහි තිබෙන සාමාන්‍ය ගින්නට වඩා නිරේ ඇති ගින්න අතිශයින්ම භයානක බවයි. දැන් බනට කියනවා නිරේ තියෙන ගින්දර භයානකයි කියලා. එහෙමයි. දවසක් තිස්සේ රත් කරත් උණු වෙන්නේ නැති ගිනි ගන්න දැන් දවස උදේ ඉඳලා හැන්දෑවක ගින්දර දැම්මත් ගලක් උණු වෙන්නේ නමුත් ඔබ වහන්සේලා බනට කියනවා කූටාගාරයක් තරම් මහා විශාල ගලක් නිරේත දැම්මොත් එහෙම නිරේ ගින්නේ ශනිකවම දැවි යනවා කියලා ඔබ වහන්සේලා බනට කියනවා. හැබැයි ඔබ වහන්සේලා බනට කිව්වට මම නම් පිළිගන්නේ නැහැ. රජුරු කියනවා. ඒ වගේම ඔබ වහන්සේලා කියනවා ඔය නිරේමී ඉන්නවා නිරිසත්තු කොච්චර දුක් වේදනා වින්දත් ඒ කර්ම විපාක විඳිනවා ඒ කර්ම විපාක අවසන් වෙනකල් මැරෙන්නේ නැහැ කියලා ඔබ වහන්සේලාම බණ කියනවා මම ඕකත් පිළිගන්නේ නැහැ කිව්වා ඊට පස්සේ මට නම් ඕක විශ්වාස කරන්න බෑ කිව්වා ඊට පස්සේ අපේ නාගසේන මහරහතන් වහන්සේ මේ විදිහට දේශනා කරනවා මහරජාණනි මේ ගැන කුමක්ද ඔබ හිතන්නේ? දැති මෝර දේනුන් ඉන්නවා. කිඹුලියන් ඉන්නවා. කැස්බෑවන් ඉන්නවා. සෙබඩුන් ඉන්නවා. පරවි දේනුන් ඉන්නවා. මේ සතුන් කරකස ගල් වර්ග බොරළු වර්ග කනවා නේද? ඔන්න බලන්න මහත්තයා. මේ පරවියපව කනවලුනේ ගල් බොරළු. ගල් බොරළු. ගල් ගිලිනවා. කිඹුල්ලෝ අර කිඹුල්ලෝ නම් මැටි ගිලින කතාවක් අහලා තිබ්බා අපිනේ. එහෙමයි ස්වාමී. ඊට පස්සේ දැති මෝරු සෙබඩු සෙබඩු මේ ගල් බොරළු ගිලිනවා නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ කනවා ඒවා. එතකොට ඔවුන්ගේ කුසට ගියේ දේවල් දිරවා නැති වෙනවා නේද? දැන් ගල් බොරළු ගිල්ලට මහත්ය ඒ සත්තු වර්චස් කරනකොට ගල් බොරළු වැටෙන්නේ නැහැ. එහෙමයි. ඒක බඩේකින් දිරවනවා. දිරවනවා. ගල් දිරවනවා කියන්නේ නේ? එච්චර දෙයක් නේ ස්වාමීන් මේ කර මේ කන බොන දේවල් දිරවන තේජෝ ධාතුවේ ස්වභාවය මේ සත්තුගේ නේ. එහෙමයි. ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ දිරවලා නැති වෙලා යනවා. ඔවුන්ගේ කුසෙහි යම් දරු ගැබක් ඇද්ද? ඒ දරු ගැබ දරු ගැබෙහි සිටින පැටවා දිරවලා නැති වෙලා යනවා දහනවා. කන ගල බඩේකින් උණු වෙලා දිරවනවා නම් බඩේ ඉන්න දරු පැටියා දිරවන් දිරවනවද නැද්ද කියලා අහන්නේ. ඊට පස්සේ කියනවා අනේ නෑ ස්වාමීනි දරුවෝ දිරවන්නේ නෑ. ඒකට හේතුව කුමක්ද? ස්වාමීනි මට හිතෙන්නේ කර්මයේ බලවත්. ඒ දරුගබ විනාශ නොවන එක නිසා ආන්න මහරජ රජතුමනි ඕන ওই විදියටම තමයි දරුණු කර්මයෙන් නිරේ උපන් සත්වයන් අනේක වූ වසර දහස් ගණනක් निराගින්නෙහි දැවෙමින් ඉන්නවා විනාශ වෙන්නේ නැහැ මහරජාණෙනි ඔය ගැන භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළතේසේක යන්තා කල්ලි පාප කර්මයේ නැති වී නොයයිද ඒ තාක්කල්ම ඔහු මරණයට පත්වන්නේ නැහැ කියලා බුද්ධ වචනයක් තියෙනවා නිරේ සත්‍යය. ස්වාමීනි තවත් උපමාවක් කියන්නකෝ. මහරජාණෙනි ඒ ගැන කුමක්ද සිතන්නේ? සිංහ දේනුන් ඉන්නවා. ව්‍යාග්‍ර දේනුන් ඉන්නවා. කොටි දේනුන් ඉන්නවා. බැල්ලියන් ඉන්නවා. ඔවුන් ගොරෝසු ඇට මාස ආදී කනවා නේද? කිම? ඔවුන්ගේ කුසට ගියේ ඇට මස් ආදී දිරවා නැති වෙනව නේද? මේ නම් සත්තු මේ කනවා ඈතකට හිටන් සත්තු අල්ලලා. එහෙමයි සර්. ඒක උඩ බඩට ගියට පස්සේ ඒවා දිරවල යන්නේ නැද්ද? වනේ දිරවල යනවා. ඔවුන්ගේ බඩේ ඒ බැලලියන්ගේ බඩේ සිංහ දේනුන්ගේ පටේ බඩේ පැටව හැදුනට පස්සේ අරව දිරවන විදිහට ඒවත් මස් ඇදලින්නේ ඒව දිරවන්නේ නැද්ද? අනේ ස්වාමිනේ නෑ. හේතුව මොකද්ද? ඒ උපන් සත්වයාගේ කර්මානුරූප බලපෑමක් තියෙනවා. ඒ නිසා කර්මයේ බලවත්කම ආ නොයි විදිහටම තමයි දරුණෝ කර්මයෙන් නිරේ උපන් සත්වයන් අනේක වූ වසර දහස් ගණනක් નિરાගින්නේ දැවෙමින් ඉන්නවා විනාශ වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ මහා කියන අනේ ස්වාමීන් තව උපමාවක් කියන්නේ. දැන් සාමාන්‍ය මේකෙන් පැහැදිලි කාරණාව රජුරෝ ඒක අමුතු ඒ රජතුමා මේවා සම්බන්ධයෙන් කල්පනා කරපු විදිය මෙහෙමයි කියලා කියන්න අපිට ඥානයක් නැහැ. අපිට ඥානයක් නැහැ. ඉතින් රජතුමා කියන අනේ ස්වාමීන් උපමාවක් කියන්න. මහරජාණනි මේ ගැන කොමද්ද සිතන්නේ? ඊතා සිව්මැලි ග්‍රීක කාන්තාවන් ඉන්නවා. ඊටා සිව්මැලි ශාස්ත්‍රීය කාන්තාවන් ඉන්නවා. ඊටා සිව්මැලි බ්‍රාහ්මණ කාන්තාවන් ඉන්නවා. ඊටා සිව්මැලි ගෘහපති කාන්තාවන් ඉන්නවා. ඕන් අනුභව කළ යුතු කර්කස වූ මස් වර්ග ආහාරයට ගන්නව නේද? ඊට පස්සේ කියනවා ස්වාමීනි එහෙමයි. දැන් බලන්න මේ උපමා උපමා වලට අසර මේ මස් කතා ගන්නෙ. එහෙමයි ස්වාමී. අනේ ඔබ වහන්සේලා මේ ඕවා මාස් ගැන කතා කරන්න එපා ඔබ වහන්සේලා පරමාවහිංසාවාදී කියලා පඬිත කන් දෙඩුවේ නෑනේ මේ. එහෙමයි ස්වාමී. ලස්සනට මේ මස් මාංශ ගැන මේ කතා කරන්නේ මේ මිනාගසේන මහරහතන් වහන්සේනේ. ඒක උපමා ශක්තියක්. කරුණු කාරණා ගැනීමෙන් ගැනීම දෙයක්. අද කාලේ ගොඩාක් මේ නිකාං මේ පරම අහිංසාවාදී කියලා කතා කරන අයගේ වචනවල තමයි. ඒ හිත්වල නම් අහිංසාවක් නැහැ. ඊට පස්සේ කියනවා ස්වාමී කියනවා එහෙමයි ස්වාමීනි කුසේ දරුවා ඉන්නවා කියනවා කාපු මස් දිරෙව්වට. ඒකට හේතුව මොකද්ද? දරුවාගේ තියෙන කර්මානුරූප මේ තියෙන බලය. ආන් ඒ වගේ තමයි කියනවා රජතුමනි කර්මානුරූපෝ කෙනෙක් ඉපදුනාට පස්සේ කුසේ ඒ කර්මයේ බලවත් එහෙම දිරවන්නේ ආන් ඒ වගේ තමයි මනුස්ස මේ නිරේ ඉපදුනාට පස්සේ මනුස්ස ලෝකයේ තියෙන කූටාගාරයක් තරම් පර්වත නිරේ ගින්නට අළු වෙලා යන්න පුළුවන් නමුත් නිරිසතා එහෙම දැවෙන්නේ නැහැ ඒ නිර්සතා කර කරපු කර්මය ගෙවලා මිසක් අදවෙන්නේ කොහොම ඇතිද ඉතින් නිරේ නේද? ස්වාමීනි නිරේ ස්වභාවයේ භාග්‍යතුන් වහන්සේ විස්තර කර වදාලා නේද? ඔව් දැන් දේවදූත සූත්‍රයේ, බාලපඬිත සූත්‍රයේ වගේ සූත්‍රවල ඊළඟට තව සතර අපායේ දුක තියෙන ඒවා. ඊළඟට සංසප්පනී පරියාය සූත්‍රයේ වගේ සූත්‍ර දේශනා තියෙනවා. දේවදූත සූත්‍රයේ සහ බාලපඬිත සූත්‍රයේ බලවත් තියෙනවා. තව තියෙනවා සුත්ත නිපාතේ කෝකාලික සූත්‍රේ. නිරේ ගැන විස්තර තියෙනවා. කෝකාලික ගියේ නිරේ ගැන. ඊළඟට ඔය වගේ නිරේවල් වල විස්තර තියෙන සූත්‍ර දේශනා තියෙනවා. එතකොට මේ නිරේ තියෙන දුක දැන් ඕකට උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අර එක මේ සිද්ධියක් තියෙන්නේ අර එක වැද්දේ. ඒ වැද්දා දවසක් මේ දඩේම ගිහිල්ලා ඈතට ගිහිල්ලා පිපාසයෙන් වතුර පොදක් හොයාගෙන යනකොට ආ මේ ලෙනක් දැක්කා. ඊට පස්සේ දුවගෙන ගිහිල්ලා ලෙනේ බැලුවා වතුර නැහැ. කලේ බැලුවා වතුර නැහැ. ඊට පස්සේ ආහාර පහල නිදේ බැලුවා වතුර නැහැ. පිපාසෙන් ඉන්නකොට ඒ ලෙනේ හිටපු රහතන් වහන්සේ ඉදිරියට වැඩියා. ඊට පස්සේ ඇයි කියලා අහනකොට පිපාසයි වතුර නැහැ. ඊට පස්සේ උන්වහන්සේ කලේ බලනකොට වතුර තියෙනවා. ඊට පස්සේ කිව්වා මේ වතුර තියෙන්නේ කියලා. ඊට පස්සේ මෙයා කිව්වා බලාපන්කෝ උඹ කරපු කර්මයට උඹ මනුස්ස ලෝකයේම මේ මනුස්ස ලෝකයේම මනුස්ස ප්‍රේතෙක් වෙලා කියලා. වතුර තියෙද්දීම පෙනෙන්නේ නැතු යනවා. හරි පුදුමයි නේද? පුදුමයි. ඒ විදිහට තමයි මහත්තයා පෙරේත ලෝකෙ ඉපදුනාට පස්සේ මේ කෑම තියෙනවා පේන්නේ මේ වතුර තියෙනවා පේන්නේ නැහැ. කර්මය. ඊට පස්සේ මොකද වුනේ මේ ඊට පස්සේ 10 උන්වහන්සේගේ විස්තරයට සංවේගී පත්වන වැද්දා. ඊට පස්සේ එහෙනම් මම මහාන වෙනවා කිව්වා. මහාන කරගත්තා. දැන් මහාන වෙලා ටික දවසක් ඉන්නකොට ආයෙ බෑ හිතෙනවා. අර පරණ ඒවා හිතට මතක් වෙනවා. ඊට පස්සේ කිව්වා මට මේ මහාන කම කරගන්න අමාරුයි. මම යන්නම් කිව්වා. ඊට පස්සේ කිව්වා ආයෙනම් මේ යන්න කියලා කිව්වා. ඔබගේ කර්මයේ බලවත් මේ යන්න හැබැයි මෙහෙම එකක් කරන්න කිව්වා. ඔබට පුළුවන් දෙහුවා ලොකෝ මේ දර ගොඩක් ගොඩ ගහන්න අමුදර වලින්. යන්න කලින් මේ කරලා යන්න කිව්වා. හා කියලා කිව්වා. දැන් අවසාන වැඩේනේ. මේ ආමඳුරු ගිහිල්ලා අමු සාමණේර නම අමු දර එකතු කරගෙන ඇවිල්ලා විශාල අමු දර ගොඩක් ගැහුවා. ඊට පස්සේ අමු දර ගොඩ ගහලා කිව්වා මේ මේ කිව්වා ඔබගේ කර්මානුරූප පැවැත්මක් තියෙන ඔබට මේ මහානකම එපා වෙලා තියෙන්නේ ගෙදර යන්න හිතෙන්නේ මහානකම හරියට කරගන්න බැරි තියෙන්නේ. ඊළඟට මුල මතක් කරන්න කිව්වා ඔබ මනුස්ස ප්‍රේතෙක් විදියට තිබ්බ වතුර ටික පෙනුන්නේ නැහැ කිව්වා. ඔබ කරපු කර්මات කර්මත් එක්ක. ඒ නිසා ඔබ යන නිරේ ගිනි පුපුරක් ගන්නම්කෝ අබෑට ඒකටත් අඩු ගිනි පුපුරක්. කියලා උන්වහන්සේ ඉරිදිහෙන් නිරේට අත දාලා ගිනි පුපුරක් ගත්තා මේ අබෑට ඒකටත් අඩු. අරන් අර අමු දර ටිකට දැම්මා දැම්මා විතරයි අලු වුණා රාමු ආදර ටික. කොහොමද? ඊට පස්සේ වුණා ඒ මහා සංවේගයකටපත් වුණා. එහෙමයි. ගුරුවරයා වන්දනා කරන කමඨහන් ඉගෙනගෙන දහම් කරුණු සිහි කරගෙන උන්වහන්සේ සක්මන් කළා. උන්වහන්සේ වතුරේ සක්මන් කළා තියෙනවා. පිදුරු වලින් රවුමක් හදාගෙන ඒ පිදුරු රවුම වතුරේ පොඟවලා ඔළුවේ දාගෙන සක්මන් කළා තියෙනවා. වීරිය කළා තියෙනවා. කොහොමද? එහෙමයි ස්වාමීනි. උන්වහන්සේ දාරහත් වේටපත් වුණා. එහෙමයි. වීරියෙන් අර කෙලෙස් ගඟ වියලා දැම්මා. එහෙමයි. විරේන දුක්ඛං අච්ඡේති. විරියෙන් තමයි දුක ඉක්මවා යන්න තියෙන්නේ. හරි පුදුමයිනේ. හරි පුදුමයි. ඉතින් නිරේ ගොඩාක් දුක් විඳින්න සිද්ධ වෙනවා මහත්තයා. මිනිස්සු දන්නේ නැති කමට අපි අපාය යන්නත් අපාය යන්න කට්ටියපැයි කියනකො ගියොත් ඉවරයි. මහත්තයා සාමාන්‍යයෙන් අවම ආයුෂ කියලා එකක් තියෙනවා. දැන් චාතුම් මහරජිකේ ගත්තොත් තාවතින් සිට වැඩි ආයුෂ අඩුයි. දිව්‍ය ලෝක ටිකෙන් ගන්නකොට චාතුම් මහරජිකේ තමයි අඩුම ආයුෂත් තියෙන්නේ. චාතුම් මහරජගේ ආයුෂ මහත්තයා මනුෂ අවුරුදු ලක්ෂ 90යි. මනුෂ අවුරුදු මනුෂ අවුරුදු ලක්ෂ 90ක් චාතුම් මහරජගේ ආයුෂ. එහෙමයි. අපාය වලලක් තියෙනවා අඩුම ආයුෂ. ඒ කියන්නේ ඉක්මනට ගිහිල්ලා එන්න පුළුවන් අපාය. ඒ අපායට කියන සංජීව කියලා. ඒ සංජීව අපාය ආයුෂ තමයි මහත්තයා මනුෂ අවුරුදු ලක්ෂ 90ක් සංජීව අපාය එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි එවැනි අවුරුදු 500ක් එකේ ඉන්න ඕන. අපිට හිතා ගන්න බෑ සර්. හිතා ගන්න බෑ. ඒවා ඒක අවමායස. එහෙමයි. ඊළඟ අපායේ ඊළඟට තියෙන කාල සූත්‍ර. කාල සූත්‍ර අපාය ආයස මනුස්ස අවුරුදු 360000ක් ඒ අපාය එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි එවැනි අවුරුදු 1000ක් ඉතුරු අපාය වගේ නාවිස අවශ්‍ය නැහෙනේ මේකෙම තේරුම් ගන්න. ඒ නිසා නිරේග යාම ගැන නම් බය වෙන්න ඕන. දැන් මේ පහුගිය දවස්වල මනුස්ස ඝාතන කරපු අය මිලේච්ච ජීවිත තිබ්බ අය මේ අන් අය නැසේවා වෙනසේවා කියලා මේ කුමන්ත්‍රණ කරන අය රට ජාති ආගම වනසන සත්වයා කයින් දුස්චරිතේ මනසින් දුස්චරිතේ වචනෙන් දුස්චරිතේ දෙන සත්වයා පචහලන සත්වයා කය බින්දලා මරණින් මත්තේ මහත්ය කොහේ යන්නද නිරේ හැර එහෙමයි ස්වාමී ස්වාමීනි අවසරයි අපාය ගැන ස්වාමීනි අපි ඇහුවේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ කාරණා අපිට පහදලා නොදෙන්න භාග්‍යවතුන් වහන්සේ පහල නොවන්න අපි මේ හැමදේම වැටි වැටි ගමන් කරනවා නේද ස්වාමීනි නොදන්න මිනිසුන් විදිහට ඕ මහත්තයා මේ බලන්න මේ සංසාරයට වෙච්ච දේ පින්පව් දෙකම උඩු උඩු යටිකුරු වෙලා යනවනේ දැන් ඔය මේ ඔය මිලේච්ඡ ත්‍රස්තවාදීන් විදියට ආපු පිරිස ඒකෙදින් එයාලා සුගතියට දිව්‍ය ලෝකෙට යන්න මාර්ගය විදිහට දැක්කේ තමන්ගේ ආගම වෙනුවෙන් මැරෙන එක. එහෙමයි සර්. අපාය යන විදිහට දැක්කේ උරුමස් කන එක. එහෙමයි සර්. තේරෙනව නේද? බලන්න උඩු යට කිරුණු වෙච්ච විදිහ. එතකොට මේ ලෝකේ සත්‍ය විදිහට පවතින කුසල් මේකයි අකුසල් මේකයි පින් මේකයි පව් මේකයි කියන එක හරියටම වදාළේ බුදුරජාන් වහන්සේ විතරයි. බුදුරජාණන් වහන්සේට කර්ම කර්මඵල ගැන දකින විශේෂ ඥානයක් තියෙනවා. ඒ ඥානයේ ශ්‍රාවකයෙකුටවත් නැති ඥානයක්. මේකට කියනවා අතීතානාගත පච්චුප්පන්නානං කම්ම සමාදානං හේතුසෝ ථානසෝ විපාකම් පටි යථාභූතං විපාකම් පටිජානාති. එතකොට ඒක දසබල ඥානයක්. ඒක දෙවෙනි දසබල ඥානය. ඉතින් ඒ නිසා මේ ඥාණයෙන් තමයි භාග්‍යතුන් වහන්සේගේ කර්මඵල ඥාණයෙන් අදාහගත්තු ධර්මයේ තමයි මහත්ය දැන් මේ. දැන් සාමාන්‍යයෙන් අපි මිලින්ද ප්‍රශ්නයෙන් මෙහෙම ධර්ම කරුණු ඉගෙන ගන්නවානේ. ඉගෙනගෙන සාමාන්‍ය විවහාරය අපි කතා කරද්දී අපි මිලින්ද ප්‍රශ්නේ අහවල් වචනේ අහවල් වචනේ කියලා එහෙම කතා කරන්නේ නැතුව මේ මගින් ලැබිච්ච දැනුමෙන් මේ ප්‍රශ්නයක් ආවොත් කතා බහ කරගන්නවා. එහෙමයි. මේත් ඒ වගේ තමයි. එහෙමයි. දැන් මේ තියෙන්නේ නාගසේන මහරහතන් වහන්සේ ශාස්ත්‍රුණාංශිකේ ශාසනයේ මනාව ඉගෙන ගත්තට පස්සේ ඒ දැනුමෙනොත් ඊළඟට උන්වහන්සේ තුල ඇති උච්ච ඥානෙනොත් හැබැයි ඥානයයි ශාස්ත්‍රඥාන්සේ වදාළ ධර්මයේ දෙකක් නෙවෙයි. එකක්. මොකද උන්වහන්සේට ලැබිච්ච විශේෂ හැකියාවක් තිබෙන ප්‍රතිභානේ මේක විස්තර කර කර කියන්න පුළුවන් බව. ආන ඒකෙන් විස්තර කරපු දේවල් නේ තියෙන්නේ. ඉතින් ඒ නිසා දැන් බලන්න නිරේ තියෙන ගිනි කියන්නේ දුක්ගිනි කියන්නේ අවුරුදු කෝටි ගාණක් නේ ඉතින්. දැන් සාමාන්‍ය මම දැක්ක පුදුම හිතෙන සිද්ධියක් මහත්තයා මේ අපායේ මේ අපායේ සිද්ධියක් මේ සූත්‍ර දේශනාවක තිබ්බේ. ඒ ඒ ඒ විස්තරේ තියෙනවා මේ ස්ත්‍රීන් සැරපරුස වෙලා gedara මිනිස්සය යට කරගන්නවානේ. එහෙමයි. නැන්දම්මට සැර දානවානේ. මාමට සැර දානවා. සංඝයාට සැරෙන් කතා කරනවා. මම දැකලා තියෙනවා සමහර පන්සල්වල මොකක් හරි කටන පින්කමක් හරි මොනවා හරි පින්කමක් කොයි හරි බවලතෙක් කරනවා. ඊට පස්සේ ඒ ඒ ගෑනු කෙනා gedara මිනිස්සයාට වගේ හාමුදුරන්ට කතා කරන්නේ. එන්න මේ අන්න අරයන් මේ පුදුම අමුතු කතා. පුදුම වෙලා අපි වෙලාවකට බලාගෙන ඉන්නවා මේ මේ සමහර තැන් වලට ගියාම. එතකොට මේ ස්ත්‍රීන් ඒ ස්ත්‍රීන්ගේ සීමාව අඳුරගන්න නැතුව ඒ විදිහට කතා කරන එකේ පාපේ බලවත්. එහෙමයි ස්වාමී. එතකොට මේ දේශනාවේ තියෙනවා යම්කිසි ස්ත්‍රියක් ඒ උත්තමයට ගරුකල යුතු විදිහට කතා නොකර තමන්ගේ ස්වාමියාටද මේ නැන්දම්මාටද මාමාටද ගරුකට යුතු තැනට සැරට පරසට කතා කොට ඈ නිරේ උපදිත් ඈ නිරේ උපදුනාට පස්සේ මේ විදිහට දුක් විඳිනවා කියලා දුක් විඳින විස්තරය තියෙනවා. ඒ තමයි කියනවා එයාගේ ශාරීරියේ මේ විශාල ගල් පර්වතයක් වගේ. එහෙමයි. ඒකට එයාගේ ගල් පර්වතයක් වගේ ශාරීරියේ එයාගේ මූණ මතුවලා තියෙනවා. මතුවෙච්ච මූණෙන් දිව අදිනකොට ඉතින් කට ඇරලා දිව අදිනවා කියනවා අඩි 6ක් ඉදිරියට. ඒ දිවෙන් ඇදගෙන යනවා. දැන් සාමාන්‍ය නිරේ උපන් නිරිසතා දුක් විඳිද්දි කෑ ගහනවනේ. එතකොට මේ බලන්න මනුස්ස ලෝකේ කෑ ගහපු මේ ස්ත්‍රියට නිරේ කෑ ගහන්නවත් බෑ. ඇයි? දිව අදලා. දිව අදිනවා කියනවා අඩි 6ක් දිගට. එහෙමයි ස්වාමී. ඇදලා අදිනකොට අර ඇදිච්ච දිවට දෙපැත්තෙන් ඇවිල්ලා කොටනවා කියනවා ගිජුලිහිනියෝ. එහෙමයි. අනිතක අර ඒ දිවෙන් අදින්නේ සාමාන්‍ය බඹයක් පමණ දිගෙන් දිව ඇදිලා තියෙද්දි අදින්නේ අර කුළුගයක් තරම් මහ විශාල ශරීරේ. එහෙමයි. කොහොම ඇතිද කියලා හිතන්නකො දුක. එහෙමයි. ඒ නිසා මේ මේ කරුණු කාරණා කර්ම විපාක විශ්වාස කරන යම් කිසි කාන්තාවක් වේදනා ගොඩාක් කට පරිසම් කර ගන්නවා. එහෙමයි. ස්වාමීනි මේ සමහර අවස්ථාවල ගිහි උදවිය ඒ භික්ෂුන් වහන්සේ ඉක්මවා යමින් ස්වාමින් වහන්සේට නිසි අයුරින් මේ ඒ කියන්නේ පවතින ඕන විදිහට අසේවනාංශ බාලානම් පණ්ඩිතානංච සේවනා පූජාජ පූජනීයන්නේ එහෙමයි. කල්යාණ මිත්‍ර සේවනයේ නොලැබීම. පාප මිත්‍රයෝ බැහැර නොකිරීම නිසා තමයි පිදී යුතු තැන පුදන්ට යෙදෙන්නේ නැත්තේ. එහෙමයි ස්වාමීනි. මේ වෙසක් පොම්පෝයේ දවසකත් මේ කොහෙදෝ හාඳුරු නමකට පුරවෙන් ගහලා තිබ්බනේ කවුරු හරි අසත්පුරුෂයෙක්. එහෙමයි ස්වාමී. ඉතින් ඒ නිසා මේ අපිට තේරෙන්නේ නැහැ. ඉස්සර මිනිස්යාගේ නම් ලොකු ඇරද්දක් වුණත් චීවරය කියන තැන හරි යාලා නවතිනවා. එහෙමයි ස්වාමී. දැන් අමුතුම ලෝකයක්. මේවා ගැන කතා කරලා වැඩක් නැහැ. ටික කාලයයි තියෙන්නේ. මේ ශ්‍රී සද්ධර්මයේ ඊළඟට මේ පවතින දේවල් ටික කාලයයි තියෙන්නේ. ඒ කාලෙන් ප්‍රයෝජන ගන්න. දැන් බලන්න ඔබට මේ ධර්මයේ කතා කරන එක රූපවාහිනියකට අපිට මේ වේදිකාවකට මේකට සීමා වුණා. එහෙමයි ස්වාමීනි. මේ පහුගිය කාලෙ වෙච්ච ඒවත් එක්ක. ඒ නිසා අනාගතේ මේකත් නැති වෙලා යයි. අනිතක දැන් ඉන්න දෙමව්පියෝ ළමයිට උගන්වන්නේ සිංග්ලිෂ්. සිංහල ටිකයි ඉංග්‍රීසි ටිකයි. ඊට පස්සේ ඉදිරියට යනකොට ඒ ළමයි උගන්වන්නේ ඒ ළමයිට ඉංග්‍රීසි. මේ ධර්මයේ මේ විදිහට කතා කරන්න පුළුවන් මෙච්චර වචන සමුදායක් තියෙන්නේ සිංහලේ. එහෙමයි ස්වාමීනි. එතකොට ඔය විදිහට තමයි සිංහලෙන් තියෙන මේ බුද්ධ ශාසනය නැති වෙලා යන්නේ. ඒ නිසා තමයි ගොඩාක් අය බුද්ධ ශාසනයත් එක්ක ඇටැක් කරනවට වැඩිය සිංහල ජාතියත් එක්ක ඇටැක් කරන්නේ. සිංහල ජාතිය නැති වෙච්ච ගමන් මේ ඔක්කොම ශ්‍රී විභූතියම ඉවරයි. භාෂාව නැතුනොත් විශාල භාෂාව නැති වෙච්ච ගමන් ඉවරයි. එහෙමයි ස්වාමීනි. ඒ නිසායි මහත්තයා 20 ගානක් ආක්‍රමණිකයෝ ලංකාව ආක්‍රමණය කළත් සිංහල ජාතිය රැකුනේ. එහෙමයි. සිංහල ජාතිය මේ මහ පොළොවට අඩිය තිබ්බේ විජේ කුමාරයාගේ. ඒ විජේ කුමාරයාගේ අතේ ගැට ගහලා සිංහල ජාතිය රැකේවා කියලා ඒ ගැට ගහපු පිරිත් නූලේ ආනුභාවය තවම යනවා. ඒ නිසා මේ රට කොච්චර ආක්‍රමණය කළත් ගිනි පුපුරක් වගේ ආපහු මතුවෙනවා. මහත්තයා යම්කිසි දවසක රුවන්වැලි මහසෑයේ ධාතු පරිනිර්වාණය වෙනවද? ඒ දවස දක්වාම සිංහලෙක් ඉන්නවා. එහෙමයි ස්වාමීනි. යම් දවසක රුවන්වැලි මහසෑයේ ධාතු පරිනිර්වාණය සිද්ධ වුණාද ධාතුන් වහන්සේලා එකතු වෙලා ධාතු පරිනිර්වාණයට ආන් එදාට තමයි මේ ලංකා ධරණි තලෙන් සිංහල ජාතිය අතු ගෑවිලා යන දවස. එදාට බුද්ධ ශාසනය පිටින්නේ එදාට තමයි මේ ලංකාවේ මනුස්ස සංහතිය නැති වෙන දවස. මේ ලංකාවේ මිනිස්සයා නැති වෙන දවස ධාතු පරිනිර්වාණය සිද්ධ වෙන දවස. එදායින් පස්සේ මොකෙකුටවත් මේ ලංකාවේ මිනිසෙකුට ඉන්න බෑ. ස්වාමීනි මහසෑය රජාණන් වහන්සේ වැඩ වාසය කිරීම අපිට මහත්ඵල මහානිසංස ආරක්ෂාව පිණිස වන කාරණාව. ඒ පිණිසමනේ ඉතින් මේ සෑය තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ධාතු තැන්පත් කරන කොටත් මේ මේ සිංහල ජාතිය සැදැවතුන් මේ බුද්ධ ශාසනය පවතින තුරු මේ ලංකාවට බොහෝ දිනාට සිත සැලසෙනවා බව සත්‍යයි නම් පිරිනවම් පාන ස්වභාවයෙන් ධාතුන් වහන්සේලා වැඩිහිටි කියනකොට බුදු සිරුර ධාතුන් වහන්සේලාගෙන් බුදු සිරුර මැවිලා සැතපෙන විදිහට වැඩි හිටියානේ. අදට රුවන්වැලිසෑය ඇතුලේ මේ බුදුරජාණන්සේගේ 이르දියෙන් මැවුණ බුදුරුව තියෙනවානේ. එහෙමයි. ඒකයි. ඉතින් කොහොම හරි අතින් අපි ලංකාවට කරකිලා ආවා මිලින්ද අපායි බය ගැන භාෂාවට කියලා දෙන්නේ. ඉතින් ඒක තමයි ඉතින් මේ යන විදිහට ගියොත් එහෙම ඉවරයි. එහෙම. මිනි මරාගෙන ඊළඟට කුඩු කේඩුකම් එක්ක ඊළඟට දාමරිකං කං එක්ක මරණවා කොටනවා ඒවත් එක්ක කුමන්ත්‍රණ එක්ක මේවා පින්ද මහන්තයා මේවා පින්ද ඉතින් මේවා අකුසල්නේ තාක්ෂණේ එහෙමයි ස්වාමීන් තාක්ෂණේ බලන්න කොච්චර අකුසලයටද කැරකෙන්නේ කියලා ඊළඟ කොල්ල කෙල්ල ටික විනාශ වෙච්ච විදිය බලන්න මහතේ අපේ හිතේ දැවි දැවි එන මේ කෙලෙස් දින්නට වටේ පිටින් කොහොම පොහොර වැටෙනවද තාක්ෂණේ ඒ නිසා මේක නම් මහා සංවේගයක්. මේ සංසාර ගමන ගත කරද්දී පුදුම විදිහට පව කරන්න පරිසරයක් හැදුණා. මේක මේ බුද්ධ ශාසනය ආනුභාවයේ ලංකාවේ ආනුභාවය කියන්නේ මෙහි මේව ඇවිස්සීගෙන එනකොට කවුරු හරි පින්වන්ත පිරිසකගේ පින් බලයට ලොකු ස්වාමීන් වහන්සේ පහළලා මේ ධර්මස්කන්ධය දේශනා කළා. ශාස්ත්‍රඥාන්සේ මෙසේ වදාලා කියලා. ඉතින් ඒකත් එක්ක අර කෙලෙස් ගින්න එහින් ඇවිදෙද්දී දවසක් දෙකක් හරි ඉන්ද්‍රිය සංවරයෙන් ඉන්න පුළුවන් හිතක් මනසෙක්ගේ ඇති වුණා. ඊළඟට මිනිස්සු කාමයෙන් අන්ධ වෙලා කාමෙන් පීඩා විඳලා ඒ මිනිසුන්ගේ හිත සනසගන්න බණපදයක් අහන්න තැනක් හැදුණා. මේ ලොකු සාන්නාංශ පහළ වෙච්ච නිසා. නැත්තම් ඉතින් මේ හිතෙන් මහමෙවුනාවත් මේ ඇහුණ දහං ගෝසාවත් කල්යාණ මිත්‍ර සම්පත්තියත් හැදිච්ච විහෙර විහාරත් රුවන් අලිසෑය ආනුභාවයත් ජයශ්‍රීමා බෝධින් වහන්සේගේ ආනුභාවයත් ඒ සම්පූර්ණ විස්තරයත් ලංකාවේ සිංහලයාගේ ඉතිහාසයත් මේ ඔක්කොම හිතෙන් අයින් කරලා බැලුවට පස්සේ මොනවද තියෙන්නේ ලංකාවට ඒක ඒ නිසා බුද්ධ ශාසනයත් එක්කයි මේ ලංකාවේ බැබලීම තියෙන්නේ ඉතින් අපි ඒවා කතා කරන ගමන් අපි ආයෙ බලමු මිලිඳු රජතුමා මොනවද මේ අහන්නේ අවශ්‍යයි සර් මිලිඳු රජුරෝ අහනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ මේ පොළොව ජලයේ පිහිටා තිබෙනවාය. ජලය වාතයේ පිහිටා තිබෙනවාය. වාතය අහසේ පිහිටා තිබෙනවාය කියා ඔබ වහන්සේලා කියනසේක මම නම් ওই කතාව විශ්වාස නොකරමි. එහෙමයි. දැන් මෙහෙම කතාවක් ආවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරනවා මේ පොළොව කම්පා ආයු සංස්කාරය අත්හැරි වෙලාවේ මේ මිහි මදල තොටිල්ලක් වගේ කම්පා වුණා. ආනන්ද සානසයන ස්වාමිනී ඇයි මේ භූමිය කම්පා වුනේ? ආනන්ද මේ භූමිය කම්පා වෙන්න කාරණා අටක් තියෙනවා. පළවෙනි එක තමයි ආනන්ද මේ මේ මේ පොළොව තියෙන්නේ පොළොව තියෙන්නේ ජලය මත ජලයේ තියෙන්නේ වාතය මත වාතය කම්පා වෙනකොට ජලය කම්පා වෙනවා ජලය කම්පා වෙනකොට භූ භූමිය භූතැටි කම්පා වෙනවා. ඊළඟට 이르දිමත් අය මේ පොළොව කම්පා කරනවා. ඉතින් ඊළඟට බුදුරජාණන් වහන්සේ මෞකුස පිළිසිඳ ගන්නකොට ඉපදෙන මොහොතේ සම්බුදු වෙන මොහොතේ ඊළඟට පළවෙනි ධර්ම දේශනා කරන මොහොතේ මේ ආයු සංස්කාරය අත්හරින මොහොතේ පිරිනවම් පාන මොහොතේ ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ අවස්ථා 8 දේශනා කරනවා. ඒතකොට මේක තමයි මේ රජ්‍යරෝ දැන් අහන්නේ ඔබ වහන්සේලා මේ කියනවා පොළොව තියෙන වතුර එළු වතුර තියෙන්නේ වාතෙළු ඉතින් මම නම් ඔක විශ්වාස කරන්නේ මේ මෙච්චර මේ මහ පොළොව වාතයක් උඩ තියෙනවා කියලා මම පිළිගන්නේ නැහැ ඊට පස්සේ අපේ නාගසේන මහරහතන් වහන්සේ පෙරහංකඩයෙන් ජලය ගෙන මිලිඳු රජුරවන්ට වදාලා. සමහරට මෙතන පෙරහංකඩය කියන්නේ දබරාවට වෙන්න පුළුවන්. ඒ කියන්නේ මහත්තයා පුනීලේ වගේ වාජනයක් තියෙනවා. එහෙමයි. ඒකේ රෙද්දක් ගැට ගහලා තියෙන්නේ. ඒක උඩට දණ්ඩ තියෙනවා. ඒ වතුරේ ඔබලා අර උඩ පියන වැහපු ගමන් අර වතුර ටික උඩට එනවා. මම කියන දේ සමහරට ඔබට පේනවා ඇති හිතට. පුනීලේ වගේ මේ පැත්තේ කට විවෘතයි. ඊට පස්සේ ඒ විවෘත බටේ උඩට බටේ තියෙනවා. ඒතර මේකේ රෙද්දක් ගැට ගහලා තියෙන. වතුරට දාම්පු ගමන් අර දැන් වතුර ඇතුළට යනවා රෙද්දෙන් අර පුනීල කටින්. ඊට පස්සේ උඩ පියන අතින් වහපු ගමන් මේ වාතයේ පෙරතීමෙන්. ඔව් වාතයේ උඩින් උඩින් වතුර පුරවගත්තට පස්සේ වහන්නේ. ඔව් ස්වාමී. වහල උස්සනකොට අර වතුර ටික වැටෙන්නේ නැහැ. එහෙමයි ස්වාමී. හරි පැහැදිලි නේද ස්වාමී? පැහැදිලි නේද? එතකොට ඇහුවෙනම් මේ වතුර ටික වැටෙන්නේ නැතුව තියෙන්නේ ඇයි කියලා. ස්වාමීනි වාතය නිසා කිව්වා. එහෙමයි ස්වාමී. ඉතින් ඒක තමයි කොහොම පොළවක් තියෙන්නේ. ඒ විදිහට නේද? <laughs> ඒ විදිහට තමයි කිව්වා. කොහොමද නාගසේන ආරාතන්න? එහෙමයි ස්වාමී. උදුමයිනේ. ඊට පස්සේ තියෙනවා එවිට නාගසේන තෙරුන් වහන්සේ පෙරහංකඩයකට ජලයේගෙන මිලිඳු රජුට පෙන්වා වදාළසේක මහරජාණෙනි දැන් මේ පෙරාංකඩේ තියෙන වතුර වාතය ආධාර කොටයි තියෙන්නේ. ඒ වගේම මේ පොළොවේ ඇති ජලයත් වාතය ආධාර කොටයි තියෙන්නේ. ස්වාමිනී නාගසේනයන් වහන්සේ ඊට දක්ෂයි ඔබ වහන්සේ නම් කියලා සතුටටපත් වෙනවා. අර දහම් කරුණ මේ මොහොතේම පෙන්නවා. එහෙමයි ස්වාමී. අනේ නාගසේන මහරහතන් වහන්සේ නේද? අනේ එහෙමයි ස්වාමී. ඉතින් මහත්ය ඔය අවුරුදු 500කට පස්සේ පහළ වුණ රහතන් වහන්සේ නම. නමුත් ප්‍රඥාවෙන් අග්‍ර අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කොහොම ඇසිදනේ? එහෙමයි. කොහොම ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේගේ බොහෝ ගුණ පෙන්වා දෙනා නේ ස්වාමීන් ඉවසීම කරුණාව ඉවසීම මානසික තියෙන ඥාන ශක්තිය ඥාන ශක්තිය බුදුරජාන් වහන්සේ හැරෙනකොට මේ තුන් ලෝකෙටම උත්තම පුරුෂයා සාරිපුත්තයන් වහන්සේමයි ඉතින් අපිට සාරිපුත්ත මහරහතන් වහන්සේ මතක් වුණා මේ මොහොතේ. ඉතින් ඊළඟට අහනවා මේ මිලිඳු රජතුමා ස්වාමිනී නාගසේනයන් වහන්සේ Nirodha කියන්නේ නිවනද? එහෙමයි. එසේ මහරජතුමනි. Nirodha කියන්නේ නිවනයි. ස්වාමිනී නාගසේනයන් වහන්සේ Nirodhe නිවනවන්නේ කොහොමද? මහරජාණෙනි සියලු බාල පෘතජ්ජනයන් ආධ්‍යාත්මික බාහිර ආයතනයන් මම මගේ මගේ ආත්මයේ වශයෙන් නিত্য සුඛ ආත්ම වශයෙන් සතුටෙන් පිළිගන්නවා. එහි ಗುಣ කියනවා. එහි බැසගෙන ඉන්නවා. ඔවුන් ඒ සැඩපහරේ ගහගෙන යනවා. ජාති ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් වලින් නිදහස් වෙන්නේ නැහැ. දුකෙන් නිදහස් වෙන්නේ නැහැ කියලයි මම කියන්නේ. ඉතින් අශ්‍රතව ප්‍රත්‍යඥයා මේ ඇස කන නාසය දිවකය මනස රූප ශබ්ද ගන්ධ රස පහස මම වගේ මගේ ආත්මය කියලා නිට්ටයයි සුඛයි ආත්මයි කියලා පිළිගන්නවා. ගුණ කියනවා. මේ ඇයි ඉතින් ඔය මිනිසුන්ගේ ලෝකේ ගත්තොත් රූප ශබ්ද ගන්ධ රස වල ගුණ කියලා නෙ තියෙන්නේ. ඊට පස්සේ කියනවා ඒකේ බැස ගන්න. ඕන් ඒ හැඩපාරේ ගහගෙන යනවා. ජාති ජරා මරණ ශෝක පරිදේවයන්ගෙන් නිදහස් වෙලා නැහැ. ඒ වගේ නිදහස් වෙලා නැහැ. ඒවත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඇහත් එක්ක එකතු වෙලා, රූපෙත් එක්ක එකතු වෙලා තමයි මේ ලෝක සත්‍යය ඉන්නේ. නමුත් මහරජාණෙනි ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා අධ්‍යාත්මික බාහිර ආයතනය මම මගේ මගේ ආත්මයේ වශයෙන් හෝ නිත්‍ය සුඛ ආත්ම වශයෙන් හෝ සතුටින් පිළිගන්නේ නැහැ. එහි ಗುಣ කියන්නේ එහි බැසගෙන ඉන්නේ නැහැ. එහෙමයි. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කියන්නේ නම් මහත්යා යමක් දේශ මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලා යම්කිසි කෙනෙක් දකිනවා නම් එයා තමයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. මේක අනිත්‍යයි කියලා දකිනවා නම් ඊළඟට මේක පිළිකුල් කළ යුතු දෙයක්, සුබ දෙයක් නෙමෙයි කියලා දකිනවා නම් ඊළඟට අනාත්ම වශයෙන් දකිනවා නම් අන්න ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. ඉතින් අන්න ඒ කෙනා මේ රූප, ශබ්ද, ගන්ධ, රස ආදී ගුණ කියන්නේ. ඉතින් එයා සතුටින් නොපිළගන්න නිසා, එහි ගුණ කියන්නේ නැති නිසා, එහි බැසගෙන ඉන්නේ නැති නිසා ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වෙලා යනවා. දැන් ඒකෙන් තේරෙනවා අපි යමකට වර්ණනා කරන්න එහි ගුණ කියන්ට එහි අපි යමක සුබ ස්වභාවය දකින්න දකින්න තමයි මේ තෘෂ්ණාව බැසගන්නේ. එහෙමයි සාරා. වැඩිලා යනවා තෘෂ්ණාව. ඔව්. ඉතින් මේ ගේවල් ගැන ඊළඟට වතු පිටි ගැන, ස්ත්‍රීන් ගැන, පුරුෂයන් ගැන, දරුවන් ගැන ඊළඟට මේ මේ තියෙන සම්පත් ගැන නිතර නිතර ආස්වාදී බැසගෙනම කතා කිරීම තුළින් මේවා ඉක්මවා යන්න බෑ. ඒකේ තෘෂ්ණාව බැස ගන්නවා. ඊට පස්සේ එහෙම නොකිරීමෙන් තෘෂ්ණ ඒ කියන්නේ අවබෝධ වීමෙන් ඒ මම මගේ මගේ ආත්මය කියන එක නිරුද්ධ වීමෙන් නিত্য සුඛ අනිත්‍ය අසුභ අනාත්ම විදිහට යමක් දකින්න පුළුවන්කම තුලින් අර තෘෂ්ණාව නිරුද්ධ වෙනවා. තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙනවා. උපා උපාදාන කියන්නේ ආසා බැඳිච්ච තැන බැඳෙන ගතිය. ඇල්ම හටගත්ත තැන බැඳෙන ගතියක් එනවනේ. එහෙමයි. ආන එක නැති වෙලා යනවා. උපාදාන නිරුද්ධ වීමෙන් කර්ම සකස් වෙන්නේ නැතුව යනවා. භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස නිරුද්ධ වෙලා යනවා. ඔය ආයුරින් තමයි මුළු මහත් දුක්ඛ කන්දේම නිරුද්ධ වී යන්නේ කියලා. මහරජාණෙනි නිරෝධය තමයි නිවන කියලා ওই ක්‍රමයෙන් තේරුම් ගන්න කියලා. එතකොට නිවන කියලා කියන්නේ නාගසේනයන් වහන්සේ ඔබ වහන්සේ දක්ෂයි කියලා රජතුමා ගොඩාක් සතුටටපත් වෙනවා. එතකොට බලන්න මේ පින්වත් මහත්මයා මේ පාටිච්ච සමුපාදේ නිරුද්ධ වීමම තමයි අමාමහා නිවන කියලා කියන්නේ. දැන් මිනිස්සු දන්නේ මිනිස්සු දැන් ওই සාමාන්‍යයෙන් ඔය දුගී දුප්පත් අසරණ යාචක මිනිස්සු කියන අනේ සීනිතේ කොළ ටිකක් දෙන්න ඔබ වහන්සේ බුදු වෙයි. ඒ වගේ කියලා ඒක මේ සාමාන්‍ය දෙයකින් ලැබෙනවා කියලා. නිවන කියන එක ගැන සාමාන්‍ය මිනිස්සුන්ට නෑ තේරුමක්. ඒකනේ මලගෙවල් වල ශෝකාලාප කියනකොට අනේ නිවන් දකින්න කලින් ආයෙත් ඔබ අපි අතරම ඉපදෙන්න. බොහොම බොහෝ අවස්ථාවල එහෙම කියනවා. අනේ හරි ඒ කියන්නේ එකම කවි කොලේනේ හැම පැත්තටම ගහන්නේ මාත්‍යා. <laughs> ඉතින් ඒවා අහලා දැනෙලා පෙනිලා ඉතින් මිනිස්සු කියනවා නිවන් දකින්න කලින් ආයෙන්දලු. මේක හරියට මේ තියෙන එකක් වගේ. ඉතින් ඕන කෙනෙකුට යන්න පුළුවන් වගේ. එහෙම එකක් නෙමෙයි. අය ඒකටම අහනවා. එතකොටම අහනවා මිලින්ද රජුරු ස්වාමීන් නාගසේනයන් වහන්සේ සියලු දෙනාම නිවන් ලබනවද? සියලු දෙනාම නිවන් ලබනවද කියලා අහනවා. ඊට පස්සේ කියනවා නෑ මහරජාණෙනි සියලු දෙනාම නිවන් ලබන්නේ නෑ. මේක හොඳ කාරණාවක්. දැන් මේකේ තියෙන නමුත් මහරජාණෙනි යමෙක් මනා වූ පිළිවෙතින් යුක්ත වේ නම් ඔහු අවබෝධ කළ යුතු ධර්මයන් අවබෝධ කරයි. පිරිසිඳ දත යුතු ධර්මයන් පිරිසිඳ දකි. ප්‍රහාණය කළ යුතු ධර්මයන් ප්‍රහාණය කරයි. වැඩි යුතු ධර්මයන් වඩයි. සාක්ෂාත් කළ යුතු ධර්මයන් සාක්ෂාත් කරයි. ඔහු නිවන ලබයි. යම්කිසි කෙනෙක් මනාව මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා නම් ඔහු නම් දුක අවබෝධ කරනවා, සමුදය ප්‍රහාණය කරනවා, Nirodhe සාක්ෂාත් කරනවා මාර්ගයේ වඩනවා. හැබැයි හරියට වඩන්න ඕන කියලා කියනවා. ඔක්කොටම මේක කරන්න බෑ කියනවා. දැන් මේ මිනිස්සු හිතා ඉන්නේ මහා බණක් අහපු ගමන් අසපුවට ආපු ගමන් එහෙම නැත්නම් සීල් ගත්ත ගමන් නිවන් දකිනවා කියලා. ඒක එනා එහෙම හිතනවා නම් එනායේත් වැරද්දක්. බාහිර චෝදනා කරන අයගෙත් වැරද්ද. මට මතකයි මහත්තයා මම ඉස්කෝලේ යන කාලේ උසස් පෙළ කරන කාලේ අපි මහමෙවණාවෙන් ධර්මය ඇහෙනකොට ওই වැඩසටහන් වලට අපි ගියා. ගිහිල්ලා ඇවිල්ලා ඉතින් ආ නිවාඩු වෙලාවක් තියෙන වෙලාවට අපි ඉස්කෝලේ වැඩ ටිකක් කරන ගමන් පොතකුත් බලනවා. එතකොට ඔහොම බලලා මේ අපි දැන් පන්ති වල ඉන්නවනේ කැප්ටන්ලා. හොඳට ඉගෙන ගන්න ළමයි. ඉතින් ඒ වාගේ අල්ලපු පන්ති හරි හිටපු ළමෙක් ආවා. ඇවිල්ලා මට කිව්වා මේ මේ දැන් ඔයාලා මේ දැන් නිවන් දකින්න නේ ලැහැත්ති. ඔයාලා කියන විදිහට මේ ඔක්කොම නිවන් දැක්කොත් මේ ඉවරයිනේ ප්‍රශ්නේ. මේ මේ පෘථිවියේ කවුරුත් නැති වෙනවා කියලා. බොහෝ අවස්ථාවල කියනවා නේද? කියනවා නේද? ඉතින් ඔක්කොම නිවන් දකිනවා නම් හොඳයිනේ. එහෙමයි. මේ දුක් අන්දරය ඉවරයිනේ. කවුරුත් තවත් කෙනෙක් තවත් කෙනෙක් ආක්‍රමණය කරන්න නෑනේ. තවත් කෙනෙක් තවත් දෙයක් රැක ගන්න නෑනේ. හැඬෙලි නෑනේ වැළපීම නෑනේ ශෝක වැළපීම නෑනේ ඊට පස්සේ ලෙඩවීම නෑනේ වයසට යෑම නෑනේ හඬා වැළපීම නෑනේ මහත්ය මේ ලෝකේ දුක තියෙන්නේ අප්‍රිය සංපයෝග දුක අප්‍රිය අමනාපේවත් එක්ක එක්විවි යන ජීවිතයක් තියෙන්නේ අප්‍රිය සංපයෝග මනාප විප්පයෝග මනාප දේවල් වලින් බැහැර වෙවි යන්නයි මේ සංසාරේ හැදලා තියෙන්නේ අමනාප සංයෝගා මනාප විප්‍රයෝගා අමනාප දේවල් එක්ක එකතු වෙවි යන මනාප විප්‍රයෝගා කැමැති දේවල් නොලැබෙවි නොලැබෙවි යන සංසාරයකට මහන්සිය වෙట్లా තියෙන අපි හොඳට බලන්න අපේ ජීවිතේ යම් දුකක් වින්දනා එක්කෝ අමනාප අපි අකමැති අමනාප දෙයක් අපි කරා පැමිණිලා මනාප විප්‍රයෝග අපි කැමැති දේවල් අපෙන් ඈත් වෙලා අපි කැමති දේවල් වලට හානි වෙලා ඔච්චරයි මේ ලෝකේ තියෙන දුක. අමනාප සංයෝගා, මනාප විප්පයෝගා. ওই දුකෙන් තමයි සත්‍යය බෙටක කයන්නේ. ඒ නමුත් ස්වාමීනි අපිට හිතෙන්නම අපිට ප්‍රියය මුණ ගැහෙවි සුබ කාරණාම ලැහැත්ති වෙවි එහෙම ජීවිතේ එතකොට දැන් මේ ලෝකේ දුක ඕකනේ එතකොට අනෝ අවිද්‍යාව කියන්නේ අමනාපේ බැහැර කර කර යන්ත දඟලනවා එහෙමයි ස්වාමීනි මනාපේ ලංකර කර ඉඳ දඟලනවා. දැන් බලන්න අපේ ජීවිතේ ගත්තොත් අමනාප දේ බැහැර කරන්න ගත්ත උත්සාහයක් නෙවෙයිද? මනාප දේ ලංකර ගන්න ගත්ත උත්සාහයක් නෙවෙයිද? නමුත් සංසාරේ කියන්නේ අමනාප දේවල් ලං වෙනවා මනාප දේවල් වෙන් වෙනවා. ඒකට අපි try කරන්නේ උත්සාහ කරන්නේ මේ මනුස්ස ජීවිතේම ඔය දෙකේ අනිත් පැත්ත. තිරිසන් සත්‍යයත් එහෙමයි. එතකොට මේ ජීවිතේ දඟලා දඟලා ඉඳලා මැරිලා ගිහලා ආයෙ ඊළඟ ජීවිතේ පටන් ගන්නවා. මේ විදිහට අරටුවක් සොයාගෙන චෙහෙර ගහක් පතුරු පතුරු ගහනවා වගේ. එහෙම නැත්නම් ජලයේ සොයාගෙන මිරිඟුවක් පිටිපස්සේ යනවා වගේ. මේ රෝග සත්‍යය දුකින් දුකටමපත් වෙනවා. ඒ නිසා මේ අමා මහ නිවන ලබනවා කියන එක නම් මනා ප්‍රතිපදාවේ ඉදිච්ච කෙනෙක්. මනා ප්‍රතිපදාවෙන් ලබනවා මිසක් ඔක්කොම ලබන අය නෙවෙයි. එතකොට ඉස්කෝලවල ළමයි අර විදිහට කියනවා කියන්නේ. එහෙමයි. මොනවා තේරිලාද? එහෙමයි. ඉතින් ඒ ඒ කාලේ ඉඳලම අර නිවනට අකමැත්තා. නිවනට අකමැත්තා. අපිටත් මේ ළමයි ඔහොම අහනකොට අපිටත් ඒ කාලේ උත්තර දෙන්න තේරෙන්නේ නැහැ. ස්වාමීනි කොතනින් හෝ තැනකින් අපට ශාසනය පිළිබඳව සාත්‍රුන් වහන්සේ පිළිබඳව දැනුම අර අනුරාධපුර යුගයෙන් පොළොන්නරුව යුගයෙන් එහෙම එහෙම ඇවිල්ලා කොතනින් හෝ තැනක සිඳී ගියාද ස්වාමීනි ඒ සිඳීගේ බටහිර ආක්‍රමණත් එක්ක මේ 아무තු දෙයක් හොයන්න ගත්තානේ. බාහිර දියුණුව. බාහිර දියුණුව සොයාගෙන යනකොට අභ්‍යන්තර දියුණුව ආත්තරනවා. මහත්යා යානාවකින් අහසේ යන්න දඟලනකොට අධ්‍යාත්මික ශක්තියෙන් අහසේ යන්නේක නැති වුණානේ. බාහිරව තියෙන දුරින් දුර ඉන්න අය කතා කරනකොට අධ්‍යාත්මික දිව්‍ය චක්කු දිව්‍ය ශ්‍රවණ ඒක නැති වුණානේ. නේද? ඊළඟට දිවසින් බලනවා කියන එක නැති වෙනකොට රූප වාහිනී ඒව ටික ආවනේ. එහෙමයි ස්වාමී. තේරුණානේ? එහෙමයි. එතකොට ඔය අද තියෙන සියලු තාක්ෂණික දේවල් මේ ගොඩනැගිලි අතින් හදනකොට ඉරිදීම්මවන එක නැති වුණා. එහෙමයි ස්වාමී. නේ ඉතින් ඒ වගේ වෙච්ච දේවල් ඉතින් ඒ වගේ අගමුලක් අපිට හොයාගන්න අමාරුයි ඒකට දැන් මේ ඉතින් මොකද කරන්නේ දැන් අර මේ යන ක්‍රමයකට ඉතින් පුළුවන් විදිහට පීතක් හොයාගන්න තමයි තියෙන්නේ මහන්තයා ඉතින් නිවන කියන එක සියලු දෙනාම දකින එකක් නෙවෙයි කියලා. එතකොට මේ ධර්මය අහන අයට ලොකු වාසනාවක් තියෙනවා. මොකද දැන් අපි ඒ කාලේ අපිට කිව්වොත් කිව්වොත් එහෙම මේ ඔක්කොම නිවන් දැක්කොත් මේ මේ පෘථුවිය කවුරුත් නැණි කියලා කියද්දි ඉතින් එහෙම වෙනවා නම් හොඳයිනේ කියලා කියනවත් අපිට ඒ කාලේ තේරුමක් නැහැ. එහෙමයි. අපි කල්පනා කළා මට මතකයි මේකනම් මහා පෞකාරයක් කියලා කරබාන හිටියම. නිහඬ වෙන්න වෙනවා නේද? නිහඬ වුණා. එහෙමයි. ඉතින් නමුත් උත්තරයක් දෙන්න අපිට ඒ කාලේ ඥානයකුත් නැහැ, අහලත් නැහැ, තේරුමකුත් නැහැ. එහෙමයි. ඉතින් ඒ නිසා නමුත් දැන් තම තමන්ට තේරුම් ගන්න පුළුවන් මේක යන්නේ මෙහිමයි කියලා. ඊළඟට තව මේකෙම තව නිවන ගැන තියෙන මහත්ය තවත් ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි නාගසේනයන් වහන්සේ යමෙක් නිවන නොලබයිද ඔහු දන්නවාද නිවන සැපයක් කියලා? හරි ලස්සන කාරණාවක්. නිවන් ලැබලා නැහැ. නමුත් එයා දන්නවද දැන් නිවන් කියන්නේ සැපයක් කියලා? ඊට පස්සේ රජතුමනි එසේ නිවන නොලබයිද ඔහු පවා නිවන සැපයන් කියලා දන්නවා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ කියනවා ස්වාමීනි නිවන නොලබන කෙනෙක් කොහොමද නිවන සැපයි කියලා දන්නේ? මහරජාණනි මේ ගැන කුමක්ද සිතෙන්නේ? යමකුගේ අත්පා අත් කපා නැද්ද? මහරජාණනි හත් පාදාදී සිඳ දැමීම දුකක් බව ඔහු දන්නව නේද? අතපය කපලා නැහැ. නමුත් අතපය කපලා දාන එක දුකක් කියලා ඔහු දන්නවද නැද්ද? දන්නවා. දන්නවනේ. දැන් පහුගිය දවස්වල බෝම්බ වැදුනේ නැති වෙච්ච පිරිසට. නමුත් ශෝකයටපත් උනේ කම්පා උනේ බෝම්බ නොවැදුණු පිරිසට. ඉතින් කියනවා ඔහු කොහොමද දන්නේ කියලා අහනවා. ස්වාමීනි වෙනත් පුජ්‍යලයන්ගේ අත්පා ආදී සිඳ දැමීම නිසා ඔවුන් හඬා වැළපෙන ශබ්දයේ ඇසීම නිසායි අත්පා සිඳීම දුකක් බව දන්නේ. මහරජාණනි ඔන්න ওই විදිහටම තමයි නිවන් අවබෝධ කොට වදාළ රහතන් වහන්සේලා යම් නිවන් සැපයක් විඳිනසේක්ද උන්වහන්සේලා යම් උපාදානයක් පහල කරනසේක්ද උදානයක් පහල කරනසේක්ද ඒ අසා නිවන් නොලැබූ අයත් නිවන සැපයක් කියා දැනගන්නවා ස්වාමිනී නාගසේනයන් වහන්සේ ඔබ වහන්සේ දක්ෂයි කියලා සතුටු වෙනවා මහත්ය නිවන සැපයක් කියලා අපි දන්නේ නිවන් ලැබපු අය කියන ප්‍රකාශත් එක්ක. නිවන කියන එක ගැන තේරිලා නිවන් සෝය කියන එකේ උණුසුමක් ලාවට යන උණුසුමක් උණුසුමේ වැඩිගෙන යන සුළඟක් හරි ස්පර්ශ කරන්න පුළුවන් තේර තේරි ගාතම්. ඊළඟට තමයි භාග්‍යතුන් වහන්සේ කරපු උදාන තියෙන උදාන පාළිය. කුද්දක නිකායේ පළවෙනි පොත තියෙන උදාන පාළිය කියලා. ඒ උදාන පාළිය බුදුරජාණන් වහන්සේ විඳින නිවන් සුවය ගැන තියෙනවා. රහතන් වහන්සේලා විඳින නිවන් සුවය. දැන් බලන්න කියනවා වේබහාර පර්වතයේ මේ බෑවුම් අතරට විදුලි එළි කඩාගෙන වැටෙනවා. ඒ විදුලි එළි කඩාගෙන වැටෙන ශබ්දයට මම හිත සමාධිමත් කරලා දැහැන්ගත වෙනවා කියලා. සොඳුරු බව බලන්න. ඊළඟට අහෝ සුඛං අහෝ සුඛං කියලා බද්දියන් වහන්සේ වඩිනවා. අහනකොට කියනවා මම රජගෙදර ඉද්දීන් වටේටම ආරක්ෂාව දාලා තියෙද්දීන් පණ බයෙන් නිදාගත්තේ. දැන් මට කිසිම සේනාවක් නැහැ මොකවත් නැහැ පාත්‍ර සිවුරේලා සැලී තනියෙන් භාවනා කරනකොට කිසිම බයක් ඇති වෙන්නේ නැහැ මට. ඒතර මට හිතෙනවා මේක කොච්චර සැපයක්ද කියලා. නිල් පාට බෙල්ල තියෙන සත්තු జాතියක් ඉන්නවා දිග බෙල්ලක් තියෙන. ඒ සතුන් කියන්නේ මොනරු කියලා. ඒ මොනරු ලස්සනට කෑ ගහනවා. ඒ මොනරු කෑ ගහන අතරේ මම හිත සමාධිමත් කරලා ධානාගත කරනවා කියන්නේ. රහතන් වහන්සේලාගේ මේ සැපය. නිල් පාට වැස්සට නිල් පාට තනකොළ අඟල් 4ක් විතර උඩට වැරෙනවා. ඒ වැරෙනකොට මේ නිල් පාට තනකොළ මත සසීවර දාලා ඉඳගත්තට පස්සේ මනාව යහනක් වගේ. මම මේ යහනේ සිත සමාධිමත් කරනවා. රහතන් වහන්සේලා. නිකලෙසිතින් රාගේ නැති හිත, ද්වේෂේ නැති හිත, මෝහේ නැති හිත කොහොමද? සුභා තෙරණියට ගිහිල්ලා නන්ද කියන මානවකයා ඔබ ඔබ ගැන මට මෙහෙම හිතෙනවා මෙහෙම හිතෙනවා කියන රාගය ගැන කියද්දී සුභා තෙරණී කියනවා මම ඔය රාගය කියන එක මොකද්ද කියලාවත් දන්නේ නැහැ ඒ නිසා රාගය කියන එක මොකද්ද කියලාවත් දන්නේ නැති නිකලෙස් කෙනෙක්ගෙන් රාගය බලාපොරොත්තු වෙන්න එපා කියනවා. ඔබ හඳ මඩල ඉරු මඩල ගන්න හදන්න එපා කියනවා. අහසේ සිතුවම් අඳින්න හිතන්න එපා කියනවා. නෑ නෑ ඔබතුමීගේ ඇහැ ලස්සනයි කියලා කියනකොට මේ කුණු වෙච්ච මාස් වෙච්ච ඇහැට ඔච්චර මොකද කියන ආසාව. නෑ මට ලෝකයක් නෑ ඔබතුමීගේ ඇහැ තිබ්බොත් ඔය ඇති මට ලෝකයක් නෑ කියනවා. ඊට පස්සේ කියනවා ඔච්චරම ඇහැට ආසද කියලා. ඔව් කියනවා. එහෙනම් ඇහැ ගන්න කියලා ඇහැ ගලවලා දෙනවනේ. සහෝ ඒ රහතන් වහන්සේ ළඟේ ජීවිත කොහොමද? හරි හරි සොඳුරුයි. හරි සොඳුරුයි. කැලණිතිස්ස මහ රහතන් වහන්සේ තෙල් කටාරමේ ගොජ ගොජ ගාලා නටද්දී ධර්මයේ පවස පවස පිරිනවම් පෑවන්නේ. ඊළඟට හොරු 500ක් වැඩ වෙලා මුගලන් මහරහතන් වහන්සේට ගහද්දි තලද්දි පෙලද්දි ද්වේෂය හටගන්නේ නැහෙනි. සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩිද්දි පිටට ගහද්දි හැරිලවත් බලන්නේ නැහෙනි. අපේ අඟුලිමාලයන් වහන්සේට අහසින් ගල් ඇවිල්ලා සිරසේ වදිද්දි පාත්‍රයේ දඬුමුගුරු වදිද්දි කොහෙන්ද මේක ආවේ කියලාවත් බලන්නේ නැහෙනි. අහෝ ඒ නිකලෙස් මහරහතන් වහන්සේලා විඳින සැපේ නම් ඒකාන්ත සැපයක්. නිවන ඒකාන්ත සැපයක්. නිවන ඒකාන්ත කොට සැපයක්. අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට කරුණු පහදා වදාලා ඔබට මේ සියලු කාරණා අනුමෝදන් වන්න අපි තාම ගෞරවයෙන් ආරාධනා කරනවා ස්වාමීනි අද දවසේ අපේ කාලය නිමා වුණා. රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර